ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ මේතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ මුල් ආසනයේ වැඩ සිටින අද මුතු ස්වාමීන් වහන්සේ ඇතුළු අනිකුත් සියලුම යෝගාවචර දිස්ත්‍රික්කයෙන් අවසරයි. අපි පසුගිය දවසේ ඉදිරිපත් කරගත්ත උද්දේශ විභංග සූත්‍රය ඒ සූත්‍රයේ සඳහන් කරුණු අපි අද මේ කරගෙන යන වැඩපිළිවෙලට ආලෝකයක් කලෙලියක් වැටෙන ආකාරයට විග්‍රහ කරමින් අපි ටික දුරක් යන්න සිද්ධ වුණා. එදා සවැත් නුවර ජේතවනාරාමේදී බුදුරජාණන් වහන්සේ අද මම උද්දේශ විභංගයේ දේශනා කරමි කියලා ධර්මයට දොර විවෘත කරලා කෙටියෙන් උද්දේශ වශයෙන් දේශනා කරන්ට ඉති පාඨයයි අපි මාතුකා කරගත්තේ. මේ විදියට මාත්‍රිකා තීර්ථයෙන් සංක්ෂිප්තයෙන් දේශනා කරපු මේ ධර්මය මේ ධර්ම සභාවේ හිටපු සමහරක් ස්වාමීන් වහන්සේලාට හොඳට පැහැදිලි වුණා. නමුත් බොහෝම ස්වාමීන් වහන්සේලාට අපැහැදිලි වුණා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා තථා තථා භික්ඛවේ භික්ඛූප පරික්කේය යතා යතා උපරික්කතෝ බහිද්ධාචස්ස විඥානේ අවික්කිත්තං අවිසතං මේ මේ තාලයට මේ මේ ආකාරයට මානසිකාර්යය පවත්වන්නට යම් ආකාරයකට මානසිකාර්යය පැවැත්වීමෙන් ඔහුගේ විඥාණය බාහිරට විසිර නොයයිද ඇදගෙන නොයාද අන්නේ විදිහට මානසිකාර්යය පවත්වන්න කියලා. ඉතින් මේ විදිහට හිතේ පිට යෑම බාහිරට යෑම නොවන ආකාරයට මානසිකාර්ය පැවැත්වීමේ ඉන්දියක් මෙතනදී බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපුවාම ඒ ධර්මයේ අහුම්කම් දෙන බහුතරයට මේක තේරෙන්නේ නැති නිසා ඒ බහුතරය මෙවැනි උද්දේශ වශයෙන් දේශනා කරපු සූත්‍රයක විභංගය විස්තරය කරන්න පුළුවන් එදා හිටපු මහා ප්‍රඥ මහා පඬිත බ්‍රාහ්මණ ස්වාමීන් වහන්සේලා සොයා යෑම චාරිත්‍රයක්. ඒ අනුව මේ පිරිස මහා කච්චායන ස්වාමීන් වහන්සේ සොයාගෙන ගිහිල්ලා ස්වාමීන් වහන්සේට වැඳලා මතක් කරනවා බුදුරජාණන් වහන්සේ විසින් මේ උද්දේශ වශයෙන් දේශනා කරපු දේ අපට එච්චර ගැඹුරක් අර්ථයක් වැටහෙන්නේ නැහැ. ඒ නිසා අනුකම්පා කරලා මේ අර්ථය විස්තර කරලා දෙන්නේ කියලා. මේ කච්චායන මහරහතන් වහන්සේ සඳහන් කරනවා මේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දීම උන්වහන්සේගේ දේශනයක් විස්තර වශයෙන් මට දේශනා කරන්න කියන එක නොගැලපෙන જાති වැඩක්. ඒ නිසා කරුණා කරලා බුදුරජාණන් වහන්සේගෙන් මේක විස්තර කරගන්නයි කියලා. නමුත් මේ පිරිස අවතිලි කරන නිසා පෙරත් කරන නිසා අපි එදා සඳහන් කරපු ආකාරයට මහා කච්චායන මහරහතන් වහන්සේ විස්තර කරලා දෙනවා භාවනා මනසිකාරයේ පවත්වන අවස්ථාවේදී යෝගාවචරය නැත්නම් පූර්ණ කාලීන භාවනා කරන යෝගාවචරය මේ භාවනා මූල අරමුණක් තෝරා ගන්නවා නැත්නම් තෝරා දෙන මූල අරමුණක් සාදරයෙන් පිළි අරගෙන භාවනාව පවත්වාගෙන යනකොට මේ මූල අරමුණෙන් බාහිරට හිත යෑම නිසා නැත්නම් මූල අරමුණේ හිත සාන්තව තන්පත් නොවීම නිසා මේ භාවනා හිතට භාවනා විඥාණයට විවිධ කෙලස් වැඩගන්ට දොර කවුළු විවෘත වෙනවා මේ විදිහට භාවනා හිතකට දොර විවෘත කරන කෙලෙස් සඳහා හසල සඳහා දූවිලි සඳහා අපවිත්‍ර දෑ සඳහා දොර විවෘත කරන අවස්ථාවල් තමයි දකින අවස්ථාවල් නැත්නම් ඇහැට රූප ගැටෙන අවස්ථාවල් කනට ශබ්ද හමු වෙන අවස්ථාවල් නාසයට ආග්‍රහණ ලැබෙන අවස්ථාවල් දිවට රස දැනෙන අවස්ථාවල් ශරීරයට ස්පර්ශ ලැබෙන අවස්ථාවල් සහ හිතට හිතවිලි ධම්මාරම්මන ඉදිරිපත් වෙන අවස්ථාවල් ඒ නිසා යෝගාවචරයාගේ හැසිරීම මානසිකාරයේ පැවැත්වීම සංවරය තියෙන්න ඕන යම් ආකාරයකටද මේ ඇසතුලින් මගේ භාවනා විඥාන හිතට භාවනා හිතට නැත්නම් විඥාණයට රාග දෝෂ ආදී කෙලෙස් වැද නොගනිත්වා කියන අදිස්ථානයේ කටයුතු වෙනවා. කන තුලින් මගේ හිතට කෙලෙස් වැද නොගනිත්වා. නාසය තුලින් දිව තුලින් ශරීරය තුලින් හිතට එන හිතවිලි තුලින් මගේ හිතට කෙලෙස් ධාරාව වැදනගත්වා රාගය, ద్వේෂය, මෝහය යනා වූ తত্ত্ব ඇති නොවේවා කියන ආකාරයෙන් කටයුතු කරන්නේ. මේ පමණින් කියනකොට භාවනා වැඩ පිළිවෙල කාලයක් යෙදී සිටින මේ යෝගාවචරයෙන්ට අර්ථය පැහැදිලි කරගන්න පුළුවන් වෙනවා. මේ විදිහට යම් කිසි කෙනෙක් මේ බුද්ධානුශාසනාව විභංග වශයෙන් තේරුම් අරගෙන විස්තර වශයෙන් තේරුම් අරගෙන කටයුතු කරනවා නම් ඒ යෝගාවචරයට ප්‍රධාන වශයෙන්ම Taman තෝරාගෙන කටයුතු කරන්නා වූ මූල කර්මස්ථානයේ හිත ඊ타ත්ම සාවධානව අවධානයේ සමීපව මනසිකාරය පවත්වන්න වෙනවා. එහෙම නොවුනොත් ඒ කියන්නේ තමන්ගේ මූල කර්මස්ථානයේ නැත්නම් ඉදිරියට ඉදිරිපත් වෙන අරමුණේ සාවධානව සමීපව මානසිකාරයේ පවත්වන්නේ නැතිනම් ඒ කියන්නේ හිත තමන්ට නොදැනුවත්වම වෙනත් අරමුණක ගැලීගෙන සිටිනවා වෙනත් අරමුණක් විශේෂයි හිත දෙකඩ වී පවතිනවා මෙන්න මේ தત્ත්වයේ යෝගාවචරයා ගණන් නොගෙන මේකට කමක් නැහැ කියලා හිතාන කටයුතු කෙරුවොත් අන්න එතනදී වැඩි කල නොකොස් වහ වහ මේ දෙකද හිතට විසිරී ගිය හිතට පිටතට ගිය හිතට කෙලස් වැඩ ගන්නවා. මේ මානසිකාරයෙන් තොරව තමන් බුද්ධි විදින තමන් රස විදින ඒ අරමුණු මතින් හිතට කෙලස් ධාරාව ගලාගෙන එනවා. එක්කෝ ඒ මානසිකාරයෙන් තොර වූ අරමුණ මතින් රාගය, චිත්තාකාන්තා පියාමනාපා ආදී විදියට බුදුරජාන් වහන්සේගේ වචන වලින්ම දේශනාවෙම සඳහන් කරනවා නම් මේ රූපය ඉෂ්ඨේය කාන්තේය ප්‍රියය මනාපය රජනීයය ආදී විදියට ඒ රූපය කෙරෙහි ලොල් වෙලා රූපේ මත් වෙලා කටයුතු කරනවා කියලා කියන්නේ මෙහි භාවනා මනසිකාරයේ නැත්නම් භාවනා හිතේ දොර කවුළු විවෘත වෙලා ඒ නිසා ඇතුළතට කාමච්ඡන්ද කියන කෙලස් වැඩ ගන්නවා. යම් ආකාරයක අප්‍රියමනාපන ද්වේෂය වැඩ ගන්නවා. නමුත් යෝගාචරයාගේ මානසිකාර්යය තාම ඒ බාහිර අරමුණට හෝ තමන්ගේ නාම ධර්ම කියන හිතවිලි පරම්පරාවට හෝ යොමු වී නැති නිසා මේ කෙලෙස් වැඩ ගැනීම අතෝරක් නැතුව බාධාවකින් කරව දිගින් දිගටම සිද්ධ වෙන්න යනකොට ඒකට කියනවා හිත පිට ගියා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව එහෙම හිත පිට යන්න දෙන්න එපා. යම් අවස්ථාවක ඇසීම මාර්ගයෙන් හෝ දැකීම මාර්ගයෙන් හෝ විනය මාර්ගයකින් මේ විදිහට කෙලෙස් ප්‍රවාහයට ඉඩ එනවනම් ඒ කියන්නේ අරමුණ විසෙයි කැමැත්තක් අකමැත්තක් දෙක පහළ වෙලා තියෙනවනම් මේක මානසිකාරයට හසු කර ගන්න ඕන යෝගාවචරය. හසු කරගන්න පුළුවන් වුණොත් යෝගාවචරයට දැනගන්න පුළුවන් වෙනවා දැක ගන්න පුළුවන් වෙනවා මේ විවෘත භාවයේ නිසා මේ යෝගාවචරයාගේ නොසලකිලිමත්කම නිසා Tamange පිවිතුරු භාවනා సంతාණයේ කෙලසෙන හැටි. ඒ විතරක් නෙවෙයි ඒ රූපය රූපයේ විදිහටත් Tamange නාම ධර්ම නාම ධර්ම විදිහටත් ඒ තුල ඇත්තා වූ අර සංකීර්ණ වශයෙන් ඇති චිත්තචෛසික රූප වැඩසටහනක් දැක ගන්න පුළුවන් වෙනවා මොකද ඒ වෙලාවේදී රාගය පහළ වෙමින් පවතින නිසා රූපය දකිමින් පවතින නිසා ශබ්දය අසමින් පවතින නිසා වර්තමාන වශයෙන්ම ක්‍රියාව සිදු වෙද්දී ඒ පිළිබඳව මානසිකාරයේ යෙදුවොත් අන්න පුළුවන් වෙනවා යෝගාවචරයට හිත පිට ගියා කියන එක අත්දක ගන්න. මේ අවස්ථාවේදී හිත එක්ක රාගයේ වෙන්න ඇති, හිත එක්ක ද්වේෂයේ වෙන්න ඇති, නමුත් යෝගාවචරයාගේ මානසිකාරයේ ඒ දෙසට යෙදුන නිසා දැක ගන්න පුළුවන් වෙනවා. මෙතනදී අවශ්‍ය වෙන්නේ අද ප්‍රකටවම භාවිතා වෙන භාවනා උපක්‍රමය වෙන මෙනෙහි කිරීමයි. මෙනෙහි කිරීම සිද්ධ වෙනවනම් යෝගාවචරයට පුළුවන් වෙනවා රූපේ රූපේ වශයෙන් ඇහ වශයෙන් විඥානයේ වශයෙන් ඇතිවෙමින් මේ රාගය ద్వේෂය ඇති වෙන හැටි. මේ රාගය ద్వේෂය ඇතිවීම නිසා රූපේ යත්තා වූ ඇති වී නැති වී යන ගතිය, ඇහි යත්තා වූ ඇති වී නැති වී යන ගතිය වැහිලා ගිහිල්ලා රූපය ස්ථිරයි දිගටම පවතිනවා සතු කරගත යුතුයි කියන මෝහය දිගේ අවිද්‍යාව දිගේ වැඩ කරන හැටි දැක් ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට කරන්න නම් ඒ දකින්න අවස්ථාවේදී දැකීමට හිත යෙදිලා තියෙන්න ඕනේ සාවධානව දකින්න බව මෙනෙහි වෙන්න ඕනේ. මේක බාහිරව අපි සාලකා බලන විදිහට මූල කර්මස්ථානයේ හිත යෙදී තියෙනවා නම් හොඳට සාවධානව සමීපව ඒ හිතේ බාහිරට යෑමක් නැති නිසා කෙලෙස් වැඩ ගැනීමක් නැහැ කියන ආරක්ෂාව ලැබෙනවා. මේ විදිහට අපි හිත පිට යෑම කියන මේ මහා අකච්චායන ස්වාමීන් වහන්සේගේ අර්ථ විග්‍රහය විස්තර කරනකොට ඉතේම මතුවලා එන தත්වයක් තමයි තේරුම් ගත යුතු தත්වයක් තමයි මේ විදිහට හිතට කෙලෙස් ප්‍රවාහය වැද නොගෙන වැද ගැනීමෙන් ආරක්ෂාව ගත කරන්න අවශ්‍ය නම් මත්වී ඇති ප්‍රකට අරමුණ කෙරෙහි මානසිකාරයේ යෙදීම සාවධාන වීම ලං වී බැලීම කියන මේ කටයුතු අවශ්‍ය වෙනවා. එහෙම නැතුව ලාමක ක්‍රමයට ඇදහිීමකින් තොරව ආවට ගියාට මානසිකාරය පවත්නවා නම් කෙලස් ඒ අවස්ථාව අරගෙන කෙලසනවා. ඒ නිසා අර විදියට සාවධාන වෙන්න නම් සමීපව මානසිකාරයේ පවත්තන්ට නම් යෝගාවචරයා දැනගන්න ඕනේ මේ කටයුත්ත එහෙම නැත්නම් මේ සාවධාන භාවය සමීප වීම කියන එක පිළිබඳව විස්තර දැනගන්න ඕනේ. මේක නිසා අපි කොයිලා බැලුවොත් මේ වචන කීපේ වටිනාකම අපි එදා භාවනාවේ සම්බන්ධ කරගත්තේ මෙවුවා ධානාංග වශයෙන් සාකච්ඡා වෙන ධානාංග වලට ගැනෙන ලක්ෂණ වගේ. ඒ කියන්නේ මතුවෙන අරමුණට ඊටාම සමීප වෙලා සාවධාන වෙලා එහි බැස ගැනීමක් තියෙන්න ඕන. එහෙම නැතිනම් අර කියන හිත පිට ගියා කියන ඕනෙම ආධුනික යෝගාවචරයේගේ යෝගාවචර ජීවිතයේ මුල් කාලේ සිටින වැරදි රාශිය මෙන්න මේ தත්ත්ව නිසා සිද්ධ හිත අවධාන භාවයේ දන්නේ නැහැ, මානසික කාර්යයේ පැවැත්වීම දන්නේ නැහැ, සමීප වීමේ වටිනාකම දන්නේ නැහැ. මේ නිසා හිත නිතරම පිටසට යනවා. එතකොට සාවධාන භාවයේ දන්නවනම් සමීප වීම දන්නවනම් මානසික කාර්යය දන්නවනම් ඒ යෝගාවචරය දැන හෝ නොදැන කරන්නේ ඒ ධානාංගවල වැඩිම. මේකට අපි කලිමුත් නිදර්ශන වගේක් ඉදිරිපත් කරගත්තා. ඒ නිදර්ශන මෙතනදිත් මතක් කරගත්තොත් තමන් මේ අත්දකින තමන් මේ වෙනකොට අත්දකලා තියෙන මේ ධර්මතාවයන් ඉතාම ප්‍රකට කරගන්න පුළුවන්. අපි ඉදිකටක් වැනි සියුම් ආයුධයක් අරගෙන බටර් කෑල්ලක් හෝ නැත්නම් චීස් කෑල්ලක් වගේ දෙයකට ඇන්නොත් ඒක ඉතාමත්ම කරදරයක් නැතුව වැද ගැනීමක් තියෙනවා, දැස ගැනීමක් තියෙනවා, විනිවිද යාමක් තියෙනවා. පීඩාව දර්ශනයකට ගත්තා සම්බකු අල කෑල්ලකට හරියට එල්ලේ බලලා නියම අවශ්‍ය කරන වීර්ය යොදවලා ඥාරූපකින් හෝ උලකින් යන්නොත් අන්න ඒක හිමීට සාවධානව දැස ගැනීමක් තියෙනවා. අන්න මේවා තමයි අරමුණක් හිතක් අතර පවතින. අරමුණ විශේෂ හිත සියුම්ම අරමුණට එල්ල කරලා යදවුවොත් අරමුණෙහි හිත අන්න අර විදිහට දැස ගන්න. මේවා ධානාංග වශයෙන් සඳහන් කරනවා. මේ ධානාංග ගැන කතා කරනකොට අපි එදා සාකච්ඡාව ටිකක් මෙහෙවා ගත්තා ධාන ගැතට. ධාන කියන එක භාවනා කරන යෝගාවචරය භාවනාවේ ටිකක් ඉදිරියට යනකොට තේරුම් ගත යුතුයි දැනගත යුතුයි. අපි මතක් කරගත් ආකාරයට ධාන වර්ග දෙකක් පවතිනවා. නැත්නම් මේ හිතේ සාවධාන භාව ලං වී පවතින බව මානසිකාරයේ පැවැත්වීම කියන එක ක්‍රම දෙකකට පවතිනවා ආරම්මනෝපඥාන ඥානික ලක්කනෝපඥානික කියලා පොත්පත්වල ආචාර්යයන් වහන්සේලා මේවා විස්තර කරනවා ආරම්මනෝපඥානික කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් අහලා තියෙන විදිහට සමත ධානයේ සමත භාවනාව හිතේ සමාහිත බව එක්තැන් කිරීම අරමුණු කරගෙන කරගන්නා වූ භාවනා වැඩපිළිවෙලක් ලක්ෂණෝපඥානික කියලා කියන්නේ මතුවෙන මතුවෙන ඕනෑම අරමුණක අනිත්‍ය ලක්ෂණය දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය නිවනේ යතා වූ සතභාවය නැත්නම් එහෙව් ගතිය දැකගනිමේ දැනගනිමේ කියන අදහසෙන් හිතේ තැන්පත් කිරීම හිත සමාහිත කිරීමට කියනවා ලක්ෂණෝපඥානෙ කියලා. ඒ නිසා භාවනා කරන යෝගාවචරය සමත භාවනාවේ හෝ වේවා විපස්සනා භාවනාවේ හෝ වේවා මුලින්ම කරන්නේ මුලින්ම කළ යුත්තේ අරමුණේ හිත සාන්තව සමීපව මානසිකාර්ය පැවැත්වීමයි නැත්නම් සමතය ප්‍රධාන කරගෙන යන භාවනාවකුයි යෝගාවචරය කරන්නේ. එතකොට කොහොමද මේ ලක්ෂණෝපඥානික ආරම්මනෝපඥානික වශයෙන් ඇති භාවනා දෙක යෝගාවචරය පටලවා ගන්න නැතුව වෙන්කොට හඳුනා ගන්න. ඒක මෙහෙමයි. ආරම්මනෝපඥානික කියන සමත භාවනාවේ ව්‍යායාම කරන යෝගාවචරයන් සම්මත අරමුණක් බාහිර අරමුණක් විෂයෙහි නැවත නැවත හිත යොදවන උදාහරණයකට කියනවා නම් කසින මණ්ඩලයක් හදා ගන්නවා කසින මණ්ඩලයේ ඉදිරිපිට හොඳට පහසුවට ඉඳගෙන ඇහැට වෙහස නොවන තරමක දුක දුරකින් ඉඳගෙන සම මට්ටමේ උසකින් තබාගෙන නැවත නැවතත් ඒ කසිනේ නම කියමින් කසිනේට හිත යොමු කරන්ට යොමු කරන්ට ව්‍යායාමයක් සමගම ක්‍රමක්‍රමයෙන් හිත කසිනේයි තැම්පත් වෙනවා දැස ගන්නවා මේකට කියනවා ආරම්මනෝපඥානික කියලා සමහරට අත්තිකේ වෙන්න පුළුවන් සමහරට මෛත්‍රී භාවනාව වෙන්න පුළුවන් බුද්ධානුස්සතිය වෙන්න පුළුවන් එකම අරමුණක් සම්මත අරමුණක් බාහිර අරමුණක් මේට සාපේක්ෂව ලක්කනෝපඥානික කියන විවිධ ලක්ෂණීය ත්‍රිලක්ෂණීය සහ නිවන අරමුණු කරගෙන සත්‍ය ඇති කර ගැනීමේ අදහසින් සමත සමාහිත භාවය වගේම නැත්නම් ඒටත් වඩා ඇත්ත ඇති හැටි දැක ගැනීමේ ප්‍රඥාව පහළ වෙන විදිහේ භාවනාවට අපි කියනවා ලක්කනෝපඥානික භාවනාව කියලා. ඒක කරනවා නම් ඒ යෝගාවචරය ගන්නෙ තමන්ගේම ඉඳුරන් 6ට අනුව මතුවෙන අරමුණ. අපි දන්නවා නිතර භාවනා කරන බොහෝ දෙනෙක් මේ විදිහට ලක්ෂණෝපඥානික ක්‍රමයට විපස්සනා භාවනානුකූලව භාවනා කරා. ඒ නිසා හුස්ම ජල පහළ යෑම එහෙම නැත්නම් උදරයේ පිම්බීම හැකිලිම හෝ වේවා මේ කියපු දෙක ප්‍රධානයි ප්‍රසිද්ධයි තව වෙනයම් හෝ ඕනෑම හිතින් කයින් ඇති වෙන මතුවෙන ඕනෑම අරමුණකට හිත යොමු කරලා ඒ විශේෂයි හිත සාවධානය කරලා හිතේ එයි ගිල්ලලා විනිවිද යවලා එහි යත්තා වූ නාම රූප ධර්මයෝය හේතුඵල සම්බන්ධයෝය අනිත්‍ය භාවය දුක්ඛ ස්වરૂපය අනාත්ම ස්වરૂපය මේ ආත ආකාරයෙන් අවසානියත්තා වූ නිවනය නිවනේ අත්තා වූ තතභාවයය නැත්නම් භූතං භූතතෝ පස්සති කියලා අපි සඳහන් කරපු විදිහට ඇත්ත ඇති හැටියේ දැක ගැනීම සඳහා ව්‍යායාම කරනවා. මෙතනදී අද මේ පිරිස ගැන විශේෂයෙන් කල්පනා කරලා යමක් මතක් කරනවා නම් මේ ආනාපාන සති භාවනාව ගත්තොත් මේ ආනාපාන සති භාවනාවේ ලක්ෂණෝපඥානික ක්‍රමයට භාවනා කරන්නත් පුළුවන්. ආරම්භනෝපඥානික විදිහට භාවනා කරන්නත් පුළුවන්. ඒ නිසා මේ දෙකතම මුල් කාලේ ආනාපාන සතිය යොදවා ගන්න පුළුවන් නිසා ආනාපාන සතියේ විශේෂයක් තියෙනවා අනිකුත් අරමුණුත් එක්ක බලනකොට. ඒ නිසා අපි කෙටියෙන් ඒකත් විසඳගෙන ඉදිරියට යන්න බලමු. ආනාපානයේදී හුස්ම රැල්ල නැත්නම් වාත රැල්ල ඉහළ පහළ ගමන් කිරීම සිද්ධ වෙනවා. ඒ ගමන් කරන හුස්ම රැල්ල අනුව යෝගාවචරයාගේ හිත ඒ විශේෂයි සැදී පැහැදී හිටියොත් ඒක අත්දකින්නවා හැපීමක් විදිහට මැදීමක් විදිහට උණුසුමක් විදිහට සිසිලසක් විදිහට මේ ක්‍රියාවේ කියන්නේ හුස්ම ගැනීම සහ හුස්ම පිටකිරීමේ යම් යෝගාවචරයේ මේ ආරම්මනෝපධානික ලක්ෂණෝපධානික කියන ක්‍රම දෙක පිළිබඳව තේරුමකින් අර හුස්ම රැල්ලට හිත යොදවාගෙන නැත්නම් වාතයේ වැඩපිළිවෙලට වාත රැල්ලට හිත යොදවාගෙන භාවනා කළොත් ඒක බාහිර වස්තුවකට හිත යොදාගෙන කරන භාවනාවක් නිසා ආරම්මනෝපඥානික කියන ක්‍රමයකට වැටෙනවා. නැත්තම් සමත භාවනාවට වැටෙනවා. යම් යෝගාවචරයේ මේ හුස්ම රැල්ල අණුව ඇති වෙන දැනීමට, විඳීමට, වේදනාවට ප්‍රායෝගිකව කියනවා නම් හැපීමට, මැදීමට, උණුසුමට, සිසිල්කමට හිත යොදාගෙන භාවනා කරනවනම් එතකොට මේ ඉඳුරංගයේ තමංගේ ශරීරයේ එන්නතන් කාය ප්‍රසාදයේ පහළ වෙන අද්දකීම් මත සිදුවෙන දෙයක් නිසා ආධ්‍යාත්මික දෙයක් නිසා ඒක ලක්ෂණෝපඥානික කියන විපස්සනාට වැටෙනවා. ඉතින් යෝගාවචරයා මේ දෙක පිළිබඳව දන්නේ නැතුව වර එක හුස්ම රැල්ල පිළිබඳව හිත යොදනවා වර එක හුස්ම ගැටීමෙන් ඇති වෙන ගැටීම හැපීම පිළිබඳ හිත යොදවනවා කියන විදිහට විසඳා ගැනීමක් නැතුව නම් භාවනාව ගෙනියන්නේ ඒ භාවනාව දියුණු වෙන්න අමාරුයි එකම ක්‍රමයකටවත් මොකද හිත දෙපැත්තට ගහනවා වර එක ආරම්මන උපජ්ජානික විදිහට යනවා වර එක ලක්ෂණ උපජ්ජානික විදිහට යනවා ඒ නිසා ආනාපාන සතිය භාවනා කරන්න ඉතාමත්ම ඥානවන්ත වෙන්න ඕනේ තමන්ගේ අත්දැකීම් අදුම ගානේ ප්‍රශ්න අහනකොටවත් පැහැදිලි කරලා කියන්න පුළුවන් වෙන්න ඕන. හිතනවා නම් එව්වා ඕනේ නැහැ. මට කියපු නිසා මම හුස්ම එනකොටත් බලනවා යනකොටත් බලනවා වර එක බාහිරේ බලනවා වර එක අභ්‍යන්තරේ බලනවා කියලා කියන්නේ කියොත් ප්‍රගතිය නැති වෙලා යනවා. ඒ නිසා ඥානවන්තයින්ට තමයි මේ ආනාපාන සති භාවනාව බුදුරජාණන් වහන්සේ යොදවලා තියෙන්නේ. මොකද ඒකේ මේ දෙපැත්තකට යන්න පුළුවන් ගතිය නිසා. ඒ නිසා ආනාපාන සති භාවනා කරන ඇත්තෝ මේක විසඳා ගන්න ඕනේ. මුලින් මුලින් තමයි පරියන්ක දෙක තුනක් කරලා තමන්ගේ හිත දුවන්නේ කොයි පැත්තටද? අරමුණේ උලා හුස්ම රැල්ලෙහි වාත රැල්ලෙහි හිත නැවත නැවතත් නතර වෙනවද? එහෙම නැත්නම් හැපෙන වේදනාව වැදෙන වේදනාව, කුණුසුම් වේදනාව, සිසිල් වේදනාව ආදී විඳින් විසේ හිත යනවාද කියන දෙක තේරුම් ගන්න මුලින් මේක පැහැදිලි කරගත්තොත් භාවනාව ඒ දෙආකාරයට පැහැදිලිව වෙන් කරගෙන යන්න පුළුවන්. ඒක අනිත් යෝගාවචරයෙන්වත් කාරණාවක් වශයෙන් ධර්ම කාරණාවක් වශයෙන් හිත තබා ගන්නට වටිනවා. මේ විදිහට අපි සමත භාවනාව මේකය විපස්සනා භාවනාව මේකය කියලා තේරුම් අරගෙන විස්තර ඉදිරියට ගියොත් මේ භාවනා දෙකේදීම කියන්නේ සමත ක්‍රමයක හෝ වේවා විපස්සනා ක්‍රමයක හෝ වේවා ආරම්මනෝපධානික වේවා ලක්ෂණෝපධානික වේවා කරන්ද කියන්නේ ඒ අරමුණට නැවත නැවතත් එල්ල කරමින් හිත යෙදවීම. මොකද සමත භාවනාවේ සුද්ධ සමතය හෝ වේවා විපස්සනා භාවනාවේදී ඇති වෙන ක්ෂණික සමාධිය හෝ වේවා මුලින් අවශ්‍ය කරන්නේ මේ සමතේමයි මේ සමාධියමයි මේ සමාහිතකමයි. ඒ නිසා යෝග අවස්ථරය මුලදී අර විදිහට හිත පිට නොයන්ට නම් හිත පිට යෑමෙන් ඇතිවෙන කෙලෙස් ධාරාව වලකා ලන්ටනම් අරමුණට සමීප වෙන්න ඕනේ. අරමුණට හිත ඒ සඳහා හොඳට එල්ල කරන්න ඕනේ. මානසිකාරයේ එහි යෙදවි තියෙනවා. ඒ දේ නිසා ඒකට කියනවා සමාහිත කිරීමේ වැඩ පිළිවෙලක් සමතයටපත් කිරීමේ වැඩපිළිවෙලක් කියලා. මේ විදිහට කරගෙන කරගෙන යනකොට යෝගාවචරයාගේ යම් වෙලාවක අරමුණට එල්ල කිරීම සාර්ථක වුණොත් ඒ සාර්ථක බව එක මොහොතකින් දෙමොහතකට දෙමොහතකින් තුන් මොහතකට ආදී විදිහට දිගින් දිගට පැවතුනොත් ඒ පවතින වාරයක් පාසා කිසිම වෙලාවක මේ අරමුණ මට වේවා මේ අරමුණ හොඳය, ප්‍රියය, මනාපේ, ඉෂ්ඨය, කාන්තේ, මනාපේ ආදී කියන විදිහට බැඳීමක් ඇති වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ අරමුණ නිර්වර්ණය, දුර්වර්ණය උද්වේග කර නොගන්නේය, රසයක් නැත්තේ ආදී විදිහට එපා කරන ගතියක් එන්නේ නැහැ. අරමුණේ නැවත නැවතත් හිත යෙදෙනවා. අරමුණේ නැවත නැවතත් හිත එල්ලෙයි. මේ විදිහට යන්නේකට ධානය පැත්තෙන් කතා කරනකොට ධානාංග වශයෙන් විස්තර කරනවා. ආරම්මනෝපජ්ජානික ධාන කියලා කියන්නේ මුලින්ම යෝගාචරය ප්‍රථම ධානය, ද්විතිය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය කියලා චතුත්ථ ණය ක්‍රමයට විස්තර කරනවා. ඒ ආරම්මනෝපජ්ජානික සමත ධාන වඩන කෙනා පළවෙනි ධානයටපත් වුණා කියලා කියන්නේ ඒ ධානය කෘත්‍යයන් පහකින් අංග සම්පූර්ණ වෙනවා. ධානාංග පහකින් අංග සම්පූර්ණ වෙනවා. මේ ධානාංග පහ පිළිබඳව සමත ව්‍යාපාරයේ යෙදෙන යෝගාවචරය මෙන්ම විපස්සනා ව්‍යාපාරයේ යෙදෙන යෝගාවචරය දැනගෙන හිටියොත් පහසුයි. ධර්මයේ වශයෙන් මූල ධර්ම වශයෙන්. ඒ නිසා අපි මේ ගත්ත ප්‍රායෝගික අත්දැකීම් අපි බලමු කොහොමද මේ ධානාංග පැත්තට දාලා යොදන්නේ කියලා. යන්කිසි යෝගාවචරයේ මුලින් මූල කර්මස්ථානයේ තේරුම් අරගෙන ඒ මූල කර්මස්ථානයේ හිත නැවත නැවත යොදවනවා නම් නැවත නැවත හිත ඒ વિશેයි එල්ල කරනවා නම් ඒකට ධ්‍යාන භාෂාවෙන් සඳහන් කරනවා විතක්කය කියලා. තමන් තෝරාගත්තා වූ මානසිකාරයේ යොදන්නා වූ අරමුණට සිත නැංවීම කියලා කියනවා මේකට. මේ විදිහට හිත අපි ගත්තොත් උදාහරණ විදිහට පිම්බෙන අවස්ථාව ඇති වෙලා වෙලා තියෙන වෙලාවෙදීම පිම්බෙන වෙලාවෙදීම පිම්බීම વિશે මෙනෙහි කරමින්ම හිත එහි නංවනවා ආස්වාස ප්‍රස්වාස භාවනා කරන කෙනා ආස්වාසයේ සිදු වෙද්දීම එහි හිත නංවනවා එහෙට හිත එල්ල කරනවා යොදවනවා මේ විදිහට යොදවනකොට යොදවනකොට නැවත නැවතත් හිත අරමුණේම වැටි ගන්නවනම් ඒ යෙදෙන වාරයක් පාසා හිත එහි ඇවිලෙනවා පිරිමැදෙනවා පරිකර්ම සිද්ධ වෙනවා අරමුණයි හිතයි ක්ෂණයකට හෝ ආශ්‍රය කරන්න පටන් ගන්නවා මේ ආශ්‍රය කිරීම නැවත නැවතත් සිද්ධ වෙනවා නම් ආශ්‍රය තුලින් හිත අරමුණේ හැටි තේරුම් ගන්න. මේ විදිහට නංවපු හිත අරමුණේ පිරිමැදීමට කියනවා විතක් ਵਿਚාරය කියලා. විමසා බැලීමක් කියලා. විචාර කොට බැලීමක් කියලා. ලක්ෂණ උපජ්ජානික භාවනා කරන යෝගාවචරය ඒ කියන්නේ විපස්සනා භාවනා කරන යෝගාවචරය ඉන්දින අවස්ථාවේදී මානසිකාර්යය පින්වීමට යෙදවීම සඳහා මෙනෙහි කරමින් මෙනෙහි කරමින් එහි හිත නංවනකොට නැවත නැවතත් හිතට අවස්ථාව ලැබෙනවා පින්වීමේ අත්තා වූ ස්වභාවික ලක්ෂණ විවේකීව දැක ගන්න. නැත්නම් පින්වීම අපේ සාමාන්‍ය විවහාරයෙන් කියනවා නම් ආශ්‍රය කරලා බලන්න ලැබෙනවා. සමීපව ආශ්‍රය කර බලන්න ලැබෙනවා. ඒ ආශ්‍රය කරනවායි කියලා කියන්නේ පින්වීම කියන මේ ලෝක විවහාර වැඩපිළිවෙලේ Tamanට අත්දකින්න පුළුවන් මොකද්ද? Taman අත්දකින්නේ මොකද්ද කියලා විවේකීව නැවත නැවතත් එහි යෙදවීම කරනකොට යෝගාවචරයාට මේ වෙනදා මේ තරම් පින්වීම විශේෂයි මානසිකාරයේ යෙදෙන්නේ නැහැ. ඒක ඉබේ සිද්ධ වුණා. ඒකෙන් අවශ්‍ය ශරීර කෘත්‍ය සිද්ධ වුණා. ශරීරේ යපුණා. අද යෝගාවචරයා ඉදි මානසිකාර්ය කියන මේ විශේෂ ශක්තිය භාවනාව යොදවන නිසා දැන් යොදවන ප්‍රමාණයට වැඩිපුර විස්තර දකින්න පටන් අරගන්නවා. ඒ පින්වීමතම ආවේනික පින්බෙන වේලාවෙදීම පින්වීම අත්මනාපිටම දකින්න. නැත්නම් ආස්වාසේ අවස්ථාවේදී ආස්වාදයේ සිද්ධ වෙද්දීම ආස්වාසේ අත්මනාපිට දකින්න. පින්බෙන ක්‍රියාව ගත්තොත් වායෝ පොට්ටබ්බ ධාතුවේ නැත්නම් වායෝ ධාතුව අධික ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා. මේ වායෝ ධාතුවේ ආවේනික ලක්ෂණ තමයි තෙරපෙන භාවය, තද වෙන භාවය, චලන ස්වરૂපය, දරණ ස්වરૂපය. යෝගාවචරයා හිත පිට නොයාවා මගේ හින්දෙන අවස්ථාවේදී පිම්බීමට මානසිකාරයේ යොමු කරන මගේ හිත වෙනත් අරමුණක් විසේ නොයාවක් පින්බීම විසියේයි හෝ හිත විසිර නොයාවක් මේ සමාහිත වේවා කියන යහපත් කල්පනාවෙන් මානසිකාරයේ යොදවනවා කියන හේතුව නිසා ඵලයේ වශයෙන් වායෝ ප්‍රමුඛ ධාතු කොටස් වල වැඩ පිළිවෙල පේනවා. මොකද්ද පේන්නේ? ඒ වා පින්බීම ක්‍රියාව තුළ ඇත්තා වූ තද වෙන භාවයේ තෙරපෙන භාවයේ තලන ස්වરૂප ධාරණ ස්වરૂප පේන්න පටන් මේ මානසිකාරය නැතිනම් මේ දැකීම නැහැ. එහෙම නැතුව කියනවනම් ඒ හේතුව නැතිනම් මේක දකින්නේ නැහැ. උපන්දාසිත කොච්චර දෝ කාලයක් අපි ජීවත් වෙනවා ඒ ජීවත් වෙන කාලයේ දින මෙච්චර පවතිනවා පැය මෙච්චර පවතිනවා විනාඩි මෙච්චර පවතිනවා මොහොත් ක්ෂණ මෙච්චර පවතිනවා එකම ක්ෂණයක වගේ හිත මානසිකාරයේ යොදා මේ වෙලාවේ බලන පින්වීමෙන් පිට නොයාවා පින්වීම විශේෂයි විසිර නොයාවා කලකල නොවේවා කියන අදිස්ථානයකින් නොයුතුව බලනවනම් ඒ කියන්නේ කිසිම සැලකිල්ලක් නැතුව බලනවනම් මේ කියන තදවීම තෙරපීම් චලන අපිට අහු නොවිය. අනන්තවත් සිද්ධ වෙනවම අහු වෙන්නේ නැහැ. මොකද අපි ඒ විශේෂයි හිත එල්ල කරලා නැති නිසා. ඒ නිසා මේ හේතුඵල සම්බන්ධතාවයක් වශයෙන් මානසිකාරයේ යෙදීම නිසාම පහළ වෙනවා වාගේ පේනවා මේ තදවීම තෙරපීම් චලන ස්වරූපය. මේ නිසා මේවා සංඝත දෙයක් වශයෙන් සඳහන් කරනවා. හේතුඵල සම්බන්ධතාවයකින් ඇති මේ විදිහට අර කියන විතක්කේ යොදනවා නම් නැවත නැවත ඒ කියන්නේ විතක්කයක් යොදනවා, ਵਿਚාරයක් යොදනවා. එල්ල කිරීමක් යොදනවා නැවත නැවත යෙදීමක් යොදනවා නම් ඒ යෝගාවචරයාගේ හිතට වැඩි වෙලාවක් ලැබෙනවා වායෝ පොත්හබ්බ ධාතුවේ වැඩපිළිවෙල ස්වභාවික ලක්ෂණ දැක ගන්න. මේ විදිහට පිම්බීම අවස්ථාවේදී නැත්නම් ආස්වාසයේ අවස්ථාවේදී යෝගාවචරයා ඒ ආස්වාසයේ හෝ පිම්බීමේ ඇත්තව වැඩපිළිවෙල දැක ගන්න. අපි ආස්වාසයට සම්බන්ධව ආනාපාන සතියට සම්බන්ධව විස්තර කෙරුවොත් ආනාපානයේදී හේතුඵල සම්බන්ධතාවය වෙන්නේ මෙහෙමයි. හුස්ම ගැනීමේ අවශ්‍යතාවයේ මත හුස්ම ගැනීමේ චේතනාව පහළ වෙනවා. මේ චේතනාව හේතු කරගෙන හුස්ම රැල්ල ඇතුළට ඇදීම නිසා නාසිකාග්‍රය හෝ උඩුතොලේ හැපි හැපි මැදි මැදි උණු කරවමින් සිසිල් කරමින් වායු ධාරාව ඇදී යනවා. අර කලින් ඇති කරගත්ත ආස්වාසය කරමී කියන චේතනා හේතුවෙන් තමයි මෙතන මේ හැපීම වැටෙන්නේ. හැපීම සිද්ධ වෙන්නේ. වැඩිම සිද්ධ වෙන්නේ. කුණුසුම සිද්ධ වෙන්නේ සිසිඳීම සිද්ධ වෙන්නේ. එතන සිද්ධ වෙන්නේ සංකත රාශියක්. සංකතයක් හේතුඵල සම්බන්ධතාවයක්. මෙන්න මේ හේතුඵල සම්බන්ධතාවයකින් සිදුවෙන වැඩපිළිවෙලකට හිත යෙදීම තමයි විපස්සනාව කියන්නේ. මේ හේතුඵල සම්බන්ධතාවයකින් වැඩපිළිවෙලකින් නම් මෙතන නාම රූප කොටස් දෙක සම්බන්ධ වෙන්න නම් මෙතන ආධ්‍යාත්මික තමන්ගේ సంతාණය තුල වෙන වැඩ පිළිවෙලක් වෙන්න ඕනේ. ඒ නිසා විපස්සනා යෝගාවචරය මේ විදිහට විතක්කය කියන නැවත නැවතත් අරමුණට සිත නැංවීමත් ਵਿਚාරය කියන ඒ අරමුණේ ඇති ලක්ෂණු විමසා බැලීමත් නැවත නැවතත් නැවත නැවතත් සිද්ධ වෙනවනම් අන්න අර අල කෑල්ලකට ජාරුප්පුවෙන් අනිනා වගේ නැත්නම් මු르දු දෙයකට ඉදිකට්ටකින් පිහිටුඩකින් අනිනකොට අර සුමුදුව බැස ගැනීම සිදු වෙනා වගේ හිතේ බැස ගැනීම සිදු වෙනවා. මේ අවස්ථාවේදී කොයි තරමට මේක යෝගාවචරය අත්දකින්නවද කියනවනම් යෝගාවචරය දැනගත්තා හෝ අත්දක්කා හෝ නොදක්කා හෝ කිසියම් නීවර ධර්මයක් හිතේ නැති බව සිද්ධ වෙනවා. කාමච්ඡන්ද කියනා වූ මේ මට වේවා මේ මම ලං කරගනිමි මේ මම දැඩිව ග්‍රහණය කරගනිමි කියන ආසාව නැති බව හොඳටම ප්‍රකටයි ඒ අවස්ථාවේ. ඒ වාගේම හිතේ සතුටක් තියෙනවා හිතේ සහනයක් පවතිනවා සමාහිතයක් පවතිනවා තමන් යෙදුවන යම්කිසි දෙයකට එල්ල කරන යම්කිසි දෙයකට දැන් එන්නේ නිවැරදි එකපාරක් නෙවෙයි නැවත නැවතත් නිවැරදි මත සතුට පහළ වෙනවා ද්වේෂය එහෙම නැත්නම් ව්‍යාපාදයේ හිතින් දුරු වී යනවා. මේ විදිහට උත්සාහය සාර්ථක වෙද්දීම උත්සාහ කරන්නේ හිතේ නිින්ද ගතියක් නැතුව යනවා. හිත ඇකිලි මිරිකි පිදු යන ගතියක් නැතු යනවා. ඒ වෙනුවට කර්මන්‍ය වූ සුනම්‍ය වූ හිතක් පහළ මේ පිම්බීමද මේ හැකිලීමද කියලා කලකොල භාවයක් නැහැ. මේ ආස්වාසයේද මේ ප්‍රස්වාසයේද කියලා කලකොල භාවයක් නැහැ. පිම්බෙන අවස්ථාවේදී පැහැදිලිවම Taman දන්නවා හිත පිම්බීම විශේෂයේ යෙදී පවතින්නේ මේ අත්දකින්නේ තදවීමය මේ තෙරපීමය මේ චලනය. ඒ නිසා කලකොල භාවයක් නැහැ. පටලැවිල්ලක් නැහැ. ඒ නිසා හිතේ විසිරී යාමක් නැහැ. පසුවට කනගාටු වෙන්න වෙන උද්දච්ච කුක්කුච්ච ඇති වෙන්නේ නැහැ. සැක පහළ වෙන්නේ නැහැ. මම මේ කරගෙන යන වැඩෙන් අපරාධ නිකන් තේරුමක් නැති දෙයක් බලාගෙන ඉඳලා කාලේ නාස්ති කිරීමක් වෙයිද මේ ගුරුවරයා කියන දේ හරිද මේ ස්ථානේ මට ගැළපෙනවාද මේ හරි ක්‍රමයක්ද ආදී විදිහට ඇති අනම්මන සැක මොනවටවත් හිත නැතුව යනවා මේ නිසා හිත පසුවට තමන්ටම අපවාද නගන විදිහේ හිතවිලි ඇති කරන මුලක් ගැළවිලා මේ විදිහට නැවත නැවත නැවත නැවත හිත යෙදවි ගන්නකොට කෙලෙස් නැතිවීම නැත්නම් නීවරණ ධර්ම නැතිවීම කියන විවේකයක් හිතේ පහළ පොඩි ඉඩක් හිතේ පහළ පොඩි සාන්තියක් සහනයක් හිතේ පහළ මේ පහළ වෙන ප්‍රීතියට මහා කච්චායන ස්වාමීන් වහන්සේ විස්තර දෙන්නේ විවේක ජම්පීති සුඛං කියලා. විවේකයෙන් නිපන්නා වූ ප්‍රීතිය. අපි මේ විවේකයේ ගත්තේ කොහොමද? ලොකු හේතුඵල සම්බන්ධතා රාශියක් නිසා. මේ විවේකය අපිට පහළ වුණේ නීවරණ ධර්ම හිතේ නැති නිසා. එහෙම නැත්නම් නීවරණයෙන් දෙන බැටදීම අතෝරක් නැතුව පෙළෙන ස්වરૂපය නැතිවීම නිසායි මේ විවේකයේ හිතේ පහළ වුණේ. මේ සතුට හිතේ සැහැල්ලුව හිතේ පහළ වුණේ. මේ නීවරණ ධර්ම නැතුනේ මොකක් නිසාද? නිවැරදිව හිතත් අරමුණත් යාවෙච්ච නිසා එහෙම නැත්නම් හිතට අරමුණට කියන මේ දෙකට එකිනෙක එල්ලේ යාවුන නිසා එල්ලේ හරිය නිසා එක ක්ෂණයක් හරිය වෙච්ච නිසා නෙවෙයි ඒක නැවත නැවතත් එහි යෙදිච්ච නිසා විතක්ක ਵਿਚාර දෙක නිසා ඒ විතක්ක ਵਿਚාර දෙක යෝගාවචරයට මේ තරම් නිවැරදි විදියට දියුණු කරගන්න පුළුවන් උනේ කොහොමද? නිවැරදි මානසිකාර්ය නිසා. මෙන්න මේ විදිහට විවිධ හේතුඵල සම්බන්ධතා රාශියක් එකලස් වීම නිසා යෝගාවචරයට විවේකය නිසා උපන්නා වූ ප්‍රීතිය පහළ වෙනවා. විවේකජං පීති සුඛං කිය. ඒ නිසා තේරුම් අරගන්න ඕනේ යම් කිසි කෙනෙක් මේ ලෝකේ ප්‍රීතියක් සතුටා පුත් විඳ ආසාවක් තියෙනවනම් ධර්මානුකූලව සතුට ලැබෙන්නේ ඒ කාන්තීම විවේකයක. වැඩ රාජකාරි ගොඩාක් පටලවාගත්ත පමණින් නෙවෙයි. විශාල වස්තු භෝග සම්පත්තියක් ලං කරගත්තයි නෙවෙයි. විශාල යාළු මිත්‍රයෝක දැක් හිටපු නිසා නෙවෙයි. මට අසවල් වැඩේ තියෙනවා අසවල් වැඩේ තියෙනවා කියලා වගකීම් රාශියක් බාර ගැනීම නිසා නෙවෙයි. විවේකයේ පහළ වෙන නිසායි ප්‍රීතිය පහළ වෙන්නේ. විවේකජං ප්‍රීති සුඛං. මේ නිසා යෝගාවචරයා ධ්‍යාන හිතක වැඩ කරගෙන යන මේ වැඩපිළිවෙලක් විස්තර වෙන මේ වෙලාවේදී තේරුම් අරගන්න ඕනේ විවේකය පහළ වෙනවා ධ්‍යානයේදී ධ්‍යාන අංගයක් විදිහට මක් නිසාද මුල් මුල් වැඩ කටයුතු වෙන විතක්කයක් විචාරයක් කියන නිසා අපි මේ අවස්ථාවේදී මතක් කරගමු ඔක්කොම ධානාංග අපි කියනවා විතක්ක, ਵਿਚාර, පීතිය, සුඛය, ඒකාග්‍රතාවය කියලා. එතකොට අපි තේරුම් අරගන්න ඕනේ යම් කිසි විදිහකට හිතට ප්‍රීතියක් පහළ වෙන්න නම් විතක්ක ਵਿਚාර කියන දෙක එක දිගට සීරුවට වැඩ කරගෙන යන්න ඕනේ. යම් මොහොතක විතක්කේ වැරදි ගියා නම් එතන බාහිරයට හිත යාම නිසා කෙලෙස් විඳා ගැනීම සිද්ධ වෙනවා. යම් මොහතක ਵਿਚාරය නැතුව ගියානම් ඒ කියන්නේ ඉදිරිපත් වෙච්ච අරමුණ පිළිසිඳ දැක බලා ගැනීමේ ක්‍රියාව නතර වී ගියාන හිත තීන මිද්දේ පැත්තට යන්න ඉන්නේ. හිත එතන ගුලි වෙනවා, පිටි වෙනවා, අකර්මණ්‍ය වෙනවා. එතකොටත් ප්‍රීතිය පහළ වෙන්නේ නැතුව යනවා. ඒ නිසා විතක්ක ਵਿਚාර දෙක දිගට සිද්ධ වෙන්නේ. මෙතනදී ਵਿਚාරය කියන දේ සමහර වර්ධවල තේරුම් අරගන්න හිත තියෙනවා. මොකද අර විදියට අරමුණට නැවත නැවතත් හිත යෙදීගෙන ඉන්නකොට සමහරෝ මේ අනිත්‍ය හොයන. ඒකයි ਵਿਚාරය කියලා හිතනවා. මේ අගු වෙච්චි සාහනය තුල සාන්තිය තුල විවේකයේ තුල දැන් හිතන්ට ඕනේ. දැන් මේකේ අනිත්‍ය හොයන්ට ඕනේ. දුක හොයන්ට ඕනේ. අනාත්මය හොයන්ට ඕනේ. කියලා Taman දන්න අර බරබර වචන මෙතනදී හිතන්න පටන් අර ගන්නවා. කල්පනා කරන්න පටන් අර ගන්නවා. හිතවිලි රාශිය නැවතත් හීනෝලෙන් භාවනා මානසිකාරයට ඇතුල් වෙච්චාම එතන විසිරීගේ හිත පහළ නැවතත් නීවරණ ධර්මයක් ඇතුල් වෙනවා. ඒ නිසා යෝගාවචරය තේරුම් අර ගන්න ඕනේ විතක්කය නැවත නැවත යදවනවා නම් ඒ ධර්මානුකූලවම ਵਿਚාරේ සිද්ධ වෙනවා. ඒ ਵਿਚාරය යොමු කරවනවා ප්‍රධාන වශයෙන්ම නීවර ධර්ම ඈත් කරන්නේ. මේ නීවර ධර්ම ඈත් වීම නිසා ප්‍රීතිය කියනා වූ ඊළඟ ධානාංගය හිතේ පහළ මේ විදිහට හිතේ ප්‍රීතිය පහළ වෙලා තියෙද්දි යෝගාවචරයා මැදින්ම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව අනුව භාවනාව ඉදිරියට ගෙනිච්චොත් ඒ කියන්නේ නැවත නැවතත් විතක්ක ਵਿਚාරයේ කරන තැන දීලා ඒ වාගේ වැඩ පිළිවෙල බාල කරන්නේ නැතුව දිගටම කරගෙන ගියොත් මේ ප්‍රීතිය මෝරන මේ ප්‍රීතියේ තරුණ ලදරු අවස්ථාවේ ඉඳලා මේරුණු අවස්ථාවට හිත වැඩෙනවා. පස්සනක් ප්‍රීතිය වශයෙන් මෙතනදී ප්‍රීතිය පෙළගස්සනවා. මේ විදිහට ප්‍රීතිය තහවුරු වෙනකොට නැත්නම් ප්‍රීතිය නොබිඳී පවතින ස්වරූපයකට වගේ දිගට yaadena තරමට එනකම්ම අතරක් නොතබා විතක්ක ਵਿਚාර පවත්වනවා නම් යෝගාවචරය ඊ අවස්ථාවේදී කායේ සිටේ සුඛය පහළ වෙන්න පටන් ගන්නවා. වැඩි වෙහසක් නොයොදා සූර භාවයකින් දක්ෂ භාවයකින් අරමුණ විශේෂ එල්ලය පැහැදිලි වෙනවා පහසුයි. ඒ වාගේම ඒ අරමුණට නැවත නැවතත් පිරිමැදෙන හිත නිසා අරමුණේ අත්තා වූ ස්වභාව ලක්ෂණ. නැත්නම් වායෝ ධාතුව ප්‍රකට අවස්ථාදී වායෝ ධාතුවේ ලක්ෂණ, තේජෝ ධාතුවේ ප්‍රකට අවස්ථාදී තේජෝ ධාතුවේ ලක්ෂණ මේ ආදි විදිහට සතර මහා භූතයන්ගේ වැඩපිළිවෙල අරමුණ වශයෙන් වැටෙනවා. ඒ විතරක් නෙවෙයි හරියට වැඩේ යනවා නම් අරමුණෙන් බාහිර වූ තමන්ගේ ශරීරයේ සෑම දෙයකටම මේ ඥානාලෝකේ පැතිරෙනවා. සම්පජාඤ්ඤේ පැතිරෙනවා. පැතිරෙන්න පැතිරෙන්න මේ තාකල් නොයදුන විදිහේ එකලස් නොවන විදිහේ වැඩපිළිවෙලකින් ගැම්මකින් යෝගාචරයාගේ ප්‍රීතිය තහවුරු වෙනකොට සිත කය දෙකේම සුඛේ පහළ වෙනවා. මේ සුඛේ පහළ වෙන්න හෝ ප්‍රීතියේ දරුණු අවස්ථාවක ප්‍රීතියේ ප්‍රකට අවස්ථාවක බලව අවස්ථාවකටපත් වෙනකොට යෝගාචරයා මේ අරමුණ විෂයෙහි හිත යොදවන විතක්කය ගැන අඩු සැලකිල්ලක් දක්වලා ඊයනුව සිද්ධ වෙන ਵਿਚාරය බාල වෙන්න ඇරලා ප්‍රීතිය දිහාට හිත යෙදුවොත් මේ ප්‍රීතිය සුඛයි හොඳයි ඉස්තයි කාන්තයි මනාපයි කියලා ප්‍රීතියට හිත යෙදුවොත් වහාම අර විතක්ක ਵਿਚාර දෙක සීතල වෙන්න ගන්නවා විතක්ක ਵਿਚාර දෙක නතර වෙන්න පටන් ගන්නවා නමුත් යෝගාචරයට අහුවෙන්නේ නැහැ. මොකද යෝගාචරයේ හිත දැන් ප්‍රීතියට බැඳිලා. සුඛයට බැඳිලා. මේ නිසා භාවනාව දැන් එතන නතර නතර වෙලා එක තැනම කරකැවෙන්න පටන් අර ගන්නවා. නමුත් වැඩි දුර දුවන කරකැවිල්ලක් නෙමෙයි මෙතන සිද්ධ වෙන්නේ. විපස්සනාව සිද්ධ වෙන වැඩ පිළිවෙලක් නෙමෙයි මෙතන මෙතන. මේ වෙලාවේදී ඒ පහළවන්නා වූ ආසාව නැත්නම් මේ බුද්ධ විඳීම, ප්‍රීතිය බුද්ධ විඳීම යෝගාවචරයා කල්පනා කරන්ට නරකයි කාම ලෝකේ කාම වස්තු බුද්ධි විඳ ගන්න ප්‍රීතියක් නෙවෙයි. ඊට වැඩිය තමන් මෙතෙක් වෙලා කරගෙන ගිය එකලස්ව කරගෙන ගිය භාවනාව යාදීම නිසා ගැම්ම නිසා විතක්ක ਵਿਚාර දෙකේ සෞඛ්‍ය සම්පන්න වැඩපිළිවෙල නිසා පහළ වෙච්ච ප්‍රීතියක්. ඒ නිසා මේකට කියනවා ධර්ම සුඛයක් විතර පහළ වෙන්නේ. නමුත් ධර්ම සුඛේ උනත් කමන්නේ යෝගාවචරය එතනදී විතක්ක ਵਿਚාර දෙකේ සීතල වීම අකර්මණ්‍ය භාවයේ වීම නොදක කටයුතු කළොත් මෙන්න මේකට කියනවා ඇතුළත නතර වෙනවා වෙන විදිහකට කියනවා නම් යෝගාවචරයාගේ වීරියය නතර වෙනවා වීරියය සීතල වෙනවා මේ නිසා විතක්ක ਵਿਚාර දෙක කියන මේ ප්‍රීතිය උපදන උල්පත සිටියන්ට පටන් ගන්නවා සිඳී යන්න පටන් අරගත්තට මොකද යෝගාචරයට අහුවෙන්නේ නැත්තේ ඒ වෙලාවේ බුද්ධ විඳින්න ප්‍රීතියක් තියෙන නිසා. මෙන්න මේ නිසායි බුදුරජාන් වහන්සේ සඳහන් කරන්නේ බහිත්තාචස්ස විඥානේ අවිච්ඡිත්තං අවිසතං අජ්ජත්තං අසංතිතං අනුපාදාය නපරිත්තසෙ. ඒ නිසා යෝගාචරය බාහිරට හිත යන්න දෙන්නේ නැතුව හිත විසිරී යන්න දෙන්නේ නැතුව අභ්‍යන්තරයේ හිත නතර වුණා කියලා කනගාටු වෙන්න වෙන්නේ නැතුව මානසිකාරය පවත්වන්න කියන එකයි බුදුචාන් වහන්සේගේ අදහස. මේ විදිහට යම්කිසි යෝගාවචරයේ බාහිරයට හිත යනවා කියන්නේ මොකද්ද? බාහිරයට හිත නොයනවා කියන යෝගාවචරයේ යුතුයකම මොකද්ද? ඒ අනුව විතක්කය, ਵਿਚාරය කියන දෙකේ කටයුතු කාරණා තේරුම් ගන්න ඕනේ. ඒවා ඉගෙනීමෙන්මයි ලං කර ගන්න ඕනේ. ධර්ම ශ්‍රවණයෙන්මයි ලං කර ගන්න ඕනේ කියලා ශ්‍රද්ධාවෙන් ඇදහිල්ලෙන් කටයුතු කරලා හිත පිට යෑම මූල කර්මස්ථානයේ පිළිසිඳන වේලාවේදී හෝ වේවා සක්මන් කරන වේලාවේදී හෝ වේවා එදිනෙදා කටයුතු කරන වේලාවේදී හෝ වේවා ඇසීම් දැකීම් විසේ සංවර වෙනවනම් ඔහු ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් බුදුරජාණන් වහන්සේ කියන පළවෙනි ධර්මෝපදේශයට යාවයි. බහිද්දාචස විඥානේ අවිච්ඡිත්තං අවිසකරයි. ඔබේ විඥානයේ බාහිරට ගිහිල්ලා වික්ෂිප්ත වෙන්නෙත් නැහැ, ඇදීගෙන යන්නෙත් නැහැ. මේ උපක්‍රමයේ කරන්න නම් ඔන්න විතක්ක ਵਿਚාර දෙක කෘත්‍ය වශයෙන් තේරුම් අරගන්න ඕනේ. මොකද්ද මේකේ වෙන්නේ කොහොමද මේක කරන්නේ කොතනදීද කරන්න ඕනේ කියන ප්‍රමාණය යෝගාවචරය තේරුම් ගන්න. තේරුම් අරගෙන යනකොට දැන් ඔන්න ප්‍රහේලිකාවේ ඉතුරු කොටස ආව වෙනවා. විතක්ක ਵਿਚාර yaadෙනවනම් yaadීගෙන යනකොට යෝගාවචරයට ස්වභාවික ලක්ෂණ සාමාන්‍ය ලක්ෂණ ආදී වැටීගෙන එනකොට කාය සිත් දෙකේ ප්‍රීතිය සුඛේ පහළ වෙන්න පටන් ගන්නවා මේ පහළ වෙනකොට යෝගාවචරය අර ඉස්සලාපු කනට වැඩිය පස්සේ ආපු අඟ ලොකු වුණා කියලා අපි කතාවක් තියෙනවා අන්න ඒ වගේ අර ලැබිච්ච ප්‍රීතිය ලැබිච්ච සුඛය ඉස්සර කරගන්න ඉස්සර කරගෙන ඒ ප්‍රීතියේ ඒ සුඛයේ කල්පනා කරනවා දැන් ඉතින් හරි දැන් මොන දේ කරුවත් හිත වැටෙනවා දැන් මගේ විතක්කය නිට්ටයයි සුඛයි සුභයි කියලා ගන්න. දැන් මගේ ਵਿਚාරේ නිට්ටයයි සුඛයි සුභයි. මේක මගේ තීකරසුවච ගෝලය වගේ වැඩ කරાવી මම ප්‍රීතියේ ලැබිච්ච විවේකයේ භුක්ති විඳිනවා කියන තැනට එන එක යෝගාවචක අහුවෙන දෙවෙනි යටි උදේ. මේක තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ අජත්තං අසංඨිතං අජත්ත සංඨිත වුණොත් අතුලේ මේම නතර වුණොත් ඒ දයට පරිතස්සය යොහොත තැවෙන්න සිද්ධ වෙනවා. භාවනාව දෙලපිට කියන්නේ. මෙතනදී උපදෙස් දෙන වෙලාවදී කියනවා වීර්ය වඩන්නේ කියලා. උද්‍යෝගාවචර හිතන්නේ මම වීර්ය වඩලා තමයි මේ මේ ප්‍රීතිය ඇති කරගත්තේ මේ ප්‍රීතිය කාම සුඛයක් නෙවෙයි මේක ධර්ම සුඛයක් නමුත් යෝගාචර දන්නේ නැහැ මේ ප්‍රීතිය විශේෂයි විශේෂයෙන්ම මේ විවේකයේ විශේෂයි යෝගාචරයාගේ නැමියාවක් බැඳීමක් පවතින නිසා ඔහු තව දුරටත් විතක්ක ਵਿਚාර පැවැත්වීමේ උත්සාහය නතර කරනවා. මේ නිසා භාවනාව එකතැන නතර වෙනවා. ඔහුට මෙතෙක් වෙලා අරමුණේ පෙනෙමින් තිබුණු ඒ ස්වභාවික ලක්ෂණ එක්කෝ නොපෙනිය එක්කෝ අරමුණ නොපෙනී ගියා කියලා කියනවා. එහෙම නැත්නම් අරමුණ නැති උනායි කියලා කියනවා. ඉතින් බලාගෙන. මේ නිසා භාවනාව ඇදී යනවා. මේක එකවරින්ම තමන්ම කල්පනා කරලා කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි යෝගාවචරයට. ඒ නිසා සෑම වෙලාවකදීම මේ පිළිබඳව හොඳට විස්තර සහිත පොතකින් හෝ මේ කාරණාව ඉගෙන ගන්න. ගුරුවරයෙක් යටතේ හෝ භාවනා කරනකොට තමන්ගේ මේ හිතේ පහළ වෙන මේ විවේක ස්වરૂපයේ ඇතිවීම සම්පූර්ණයෙන්ම විස්තර කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා තමන් තුළ යම් කිසි විදියකට බුද්ධියක් බුද්ධි විඳින ගතියක් පහළ වෙච්ච බව යෝගාවචරය අභ්‍යන්තරව සාහිත කරගන්න ඕනේ. සාහිත කරගත්තොත් යෝගාවචරයට තේරෙනවා මේ බුද්ධිය කියලා කියන්නේ ඇති වුණා වූ විවේකය ඇති වුණා වූ පහසුව බුද්ධි විඳිනවා කියලා කියන්නේ මෙතෙක් කරගෙන ගිය විතක්කය අංශභාග තත්ත්වයටපත් වෙනවා බාල තත්ත්වයටපත් වෙනවා ਵਿਚාරයට කරගෙන යන්න බැරි නිසා අරමුණේ ස්වභාවික ලක්ෂණ දැක ගැනීම එතනින් නතර වෙනවා ඒ නතර වීම නිසා ස්වභාවික ලක්ෂණ දැක ගැනීමෙන්ම ඉදිරියට යා යුතු වූ සංකත ලක්ෂණය සංතති ලක්ෂණය දැක ගන්න බැහැ. ඒ කියන්නේ පින්වීම අවස්ථාවක යෝගාවචරයා යම් අවස්ථාවකට දැක ගන්න පුළුවන් නම් මේ තද වෙන, තෙරපෙන, චලන, දරණ ස්වરૂප මොනතරම් වේගයෙන් එක පින්වීමක් තුළ එක මෙනෙහි කිරීම තුළ වෙනස් වෙනවද මේ වෙනස් වීම දැකීමේ සතුට නිසා ඔහු මෙනෙහි කිරීම නතර කළොත් අර වේගවත් වැඩපිළිවෙල ආයෙත් අඳුර වෙන්න ගන්නවා බලාපොරොත්තුෙන් වැහුණාසේ වෙන්න ගන්නවා නොපෙනී නමුත් මේ බුදු උපදේශය නැත්නම් මේ මහා කච්චායන මහරහතන් වහන්සේ විස්තර කළා වගේ මේ ඇතිවෙච්ච පහසු ඇතිවෙච්ච විවේකයේ තුල විස්රාම ගන්නේ නැතුව බුද්ධියකට යන්නේ නැතුව ඒ කරගෙන ගිය ආකාරයට නැවත නැවතත් විදීම හිත අරමුණේ අමුණා ගැනීම දිගටම සිද්ධ වෙනවා නම් යෝගාවචරය අර වැඩපිළිවෙලේ ශීඝ්‍ර භාවය නැත්නම් වහාම තදවීමකට පස්සේ තෙරපීමක් තෙරපීමකට පස්සේ චලනයක් චලනයකට පස්සේ ධර්ණ ගතියක් මේ වැඩපිළිවෙල වැඩි වැඩියෙන් විස්තර දකින්න දකින්න ඔහුට සිද්ධ වෙනවා දැක ගන්නට මේ සෑම ඉන්දීමක් තුළත් ආ වූ සෑම තදවීමකින්ම මේ හදවීම දැක ගන්නා හිතක් පහළ වෙනවා. හදවීම නැතිවීමත් සමගම ඒ දැක ගන්නා හිත නැතු වෙනවා. මේ යොහුසලුවම තෙරපීමක් පහළ වෙනවා. තෙරපීම දැක ගන්නා හිතවිල්ල පහළ වෙනවා. තෙරපීම නැතිවීම, හිත නැතිවීම, චලන පහළ වෙනවා, චලනේ දැන ගන්නාසි පහළ වෙනවා, හිත ඇති වෙනවා නැති වෙනවා. මේ විදිහේ රූප ධර්ම වල වහා යහුසුරු භාවයට හිත යොදාගෙන නැවත නැවතත් එහි විනිවිද යනවනම් නාම ධර්මත් ඊහා සමානම වෙනස් වෙන නිසායි මේ දැනීම සිද්ධ වෙන්නේ තෙරපීමකින් තදවීම වෙන්කොට හඳුනාගන්නේ මේ විදිහට බලාගෙන ගිහලා නාම ධර්මයක් දක්මින් රූප ධර්මයක් දක්මින් එහි ලං වෙනවනම් යෝගාවචරයට වහාම බොහොම වේගයෙන් ශීඝ්‍රයෙන් වැටෙනවා මොන්න තරම් යහුසුළු වැඩ පිළිවෙලක් මේක පිම්බේකදී විතරක් නෙවෙයි මේක හැකිලීමේදී සිද්ධ වෙනවා ආස්වාසයේදී සිද්ධ වෙනවා ප්‍රස්වාසයේදී සිද්ධ වෙනවා මේ විදිහට යෝගාවචරය එయ్యත්තා වූ ධර්මතාව නැත්නම් මහා භූත වැඩපිළිවෙලම දැක ගනිමින් අර අරමුණට විදින ගතිය අරමුණේ ඇමිනෙන ගතිය අරමුණ පරිමදින ගතිය දිගට පවතිනවා නම් මේ යොමුසුළු වැඩපිළිවෙල දකින දකින අරමුණේ දිගට පවතිනකොට යෝගාවචරය ක්ෂණයක් වරක් මෙනෙහි කරනවා නම් ඒ මෙනෙහි කිරීම තුළ වහා ඇතිවීම නැතිවීම රාශි වශයෙන් දකින්න. ක්‍රියා පිළිවෙලක් විදිහට දකින්න. මොහොත් දෙකක් මෙනෙහි කරනවා නම් අර විදිහට විතක්ක ਵਿਚාර සාර්ථකව දෙමොහොතක් දකින්න මෙයියත් ආවෝ සීක්‍ර වැඩ පිළිවෙල. තුන් මොහොතක් හතර මොහොතක් ආදී විදිහට දිගින් දිගට යන්ත යන්ත යෝගාචරයට තහවුරු වෙනවා මොන තරම් වේගයෙන් මොනතරම් විකට මානසිකාර්යය පවත්වනද ඒ තාක් දුරට මේ වෙනස් වෙන ස්වરૂපය සහතික වෙනවා. Tamanටම තහවුරු වෙන හැටි. අන්න එහෙම වෙනකොට නම් Tamanට ඇති වුණා වූ ප්‍රීතිය වැඩට යෙදුවා වෙනවා. උද්‍යෝගය වැඩි කරගත්තා වෙනවා. මානසිකාර්යය දිගට පැවැත්වුවා වෙනවා. එතකොට ඒ යෝගාවචරයට ස්වභාවික ලක්ෂණ දක්නේ යම් කිසි කෙනේ සංකති ලක්ෂණයට එළඹවන්නේද පොළඹවන්නේද කියන න්‍යාමයේ වැටෙනවා. දකින්න දකින්න අරමුණක පවතින්නේ මේ යොහුසුළු වැඩපිළිවෙල කියන එක දකින්නකොට සෑම දෙයකම පින්වීමේ මුල මැද අග හැකිලිම එහෙම නැත්නම් සද්දයක එහෙම නැත්නම් ස්පර්ශයක එහෙම නැත්නම් හිතවිල්ලක මේ යථා වූ යොහුසුළු බව කියලා කියන්නේ අරමුණෙන් අරමුණට ස්වභාවික ලක්ෂණ වෙනස් වුණාට ඒ ස්වභාවික ලක්ෂණ ඔක්කොගෙම එක පොදු ලක්ෂණක් තියෙනවා කියන වැටහෙනවා. මොකද්ද ඒව වහා ඇති වී නැති වෙන සුළු. එහෙම නැත්නම් සන්තතියක්. අනිත්‍ය භාවයක් යෝගාවචරයට වැටෙනවා. මේ විදිහට අරමුණේ ස්වභාවික ලක්ෂණ දැක දැක ඇතිවෙන්නා වූ ප්‍රීතියට නතු නොවි ඇතිවෙන්නා වූ සුඛයට නතු නොවි එය බුද්ධ විදීමට පමා නොවි යෝගාචරය දිකට විතක්ක ਵਿਚාර පවත්වනවා නම් අර විදියට ඒකාන්තීම ස්වභාවය ලක්ෂණය සම්පතියටපත් වෙනවා සම්පතිය දැකීමෙන් පමණයි සාමාන්‍ය ලක්ෂණේ දැක ගන්න පුළුවන්. සාමාන්‍ය ලක්ෂණේ කියලා කියන්නේ මේ අනිත්‍ය නම් දුකයි දුකයි නම් ඒ දෙයක් මගේය ඒ දෙයක් මමය මේක මට නතර කරන්න පුළුවන් මේක මම කිව්වට පටන් ගන්න පුළුවන් කියලා ඒ කිසිම තත්වයක් මෙතන නෑ මෙතන තියෙන ඒකායන සනාතනික සදාතනික වැඩපිළිවෙලක් කියලා යෝගාවචරයට වැටෙනවා මේ විදිහට තමයි විතක්ක ਵਿਚාර දෙක පැවැත්වීම නිසාම වීතිය පහළ වෙනවා වීතිය ප්‍රබල වෙන්න වෙන්න වැඩිමහල් தත්ත්වයට මෝරණ தත්ත්වයටපත් වෙන්නපත් වෙන්න සුඛේපත් වෙනවා මේ නිසා යෝගාවචරයට දකින්න ඕනෙම අරමුණ එකම රසේ අනිත්‍ය රසේ අරමුණ මොන්න තරම් ප්‍රිය වුණත් අප්‍රිය වුණත් දුර වුණත් ලං වුණත් ගොරෝසු වුණත් සියු වුණත් ප්‍රිය වුණත් අමනාප වුණත් මනාප වුණත් සෑම දෙයකටම නිවැරදි එල්ලයට විද ගන්න පුළුවන් වෙනකොට මේ தත්ත්වයට කියනවා ඒකාග්‍රතාවය කියලා. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර දෙක කියන මූලික යාන්ත්‍රණයේ මූලික වැඩපිළිවෙල පවතිනවනම් ධ්‍යාන හිතක නැත්නම් දැස ගැනීම කරගන්නා හිතක කෙලෙස් දවාලන හිතක ප්‍රීතිය පහළ වීම සාධාරණයි ධර්මානුකූලයි මේ ප්‍රීතිය නැවත නැවතත් ඇති කරගන්න මටම පුළුවන් ය කිසිම බාහිර දෙකක් අවශ්‍ය නැහැ. අවශ්‍ය කරන්නේ මතුවෙන මතුවෙන අරමුණට නිවැරදිව එල්ල කිරීමත් නැවත නැවත යෙදවීමත් කියලා දැනගන්නකොට යෝග අවධිරයට අර ප්‍රීතිය පහසුවෙන් ඇති කරගන්න පුළුවන් වෙනකොට සහතිකව ඇති කරගන්න පුළුවන් වෙනකොට සුඛේ පහළ මේ ප්‍රීතිය සුඛය කියන සුවදායි තත්ව දෙකට හිත යැදී යාම ධර්ම සුඛයක් විඳීමක්ය සාධාරණය කියලා යෝගාවචරය විස්රාම ගත්තොත් අන්න දෙවෙනි කුඹලට අහු වෙනවා ඇතුළත නතර වීම සිද්ධ වෙනවා මේ විදිහට යෝගාවචරය ඒ අවස්ථාවේදී මම මේ ලාමක ගොරෝසු සුඛය කැප කරලා පරිත්‍යාග කරලා මේට වඩා සියුම් වූ ඉදිරියට ඇත්තා වූ සුකුමතර වූ සාන්ත සුඛේ සඳහා පෙළඹිච්ච කෙනෙක් කියලා මෙනෙහි කරගෙන සංවේගයේ පිහිටුවාගෙන කුසල ඡන්දය ඇති කරගෙන වීරිය නැවත නැවත මෙනෙහි කරනවා නම් ඔහුට ඒකාග්‍රතාවය පහළ විපස්සනා භාවනාවේදී මේ විදිහට විතක්ක ਵਿਚාරය ප්‍රීතිය සුඛය ඒකාග්‍රතාවය කියන අංග පහ සම්පූර්ණ වීම සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ආරම්භනෝපධ්‍යාන කරන ආරම්භනෝපධ්‍යානික යෝගාවචරයට අරමුණ එකම අරමුණ නිසා අපි ගත්තොත් පඨවි කසිනය නැත්නම් වෙන කසිනයක් එහිම හිත යෙදවීමේ පහසුව නිසා ඔහුට විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව කියන දේවල් සාහවුරු කරගැනීමෙන් සමතාවයටපත් කිරීමෙන් ප්‍රථම ධානය උපචාර මට්ටම ඉක්මවල අර්පණාවට හිත යොදා ගන්න පුළුවන් විපස්සනා යෝගාවචරයාගේ අරමුණු සංකත දේවල් නිසා හේතුඵල සම්බන්ධතාවයකින් මතුවෙන දේවල් නිසා ඔහුට විතක්කයේ සම්පූර්ණ මේරීමක් හිතා ඉසාරයේ සම්පූර්ණ මේරීමක් ප්‍රීතියේ සුඛයේ සහ ඒකාග්‍රතාවයේ සම්පූර්ණ මේරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා හොඳටම විපස්සනාව සිද්ධ වෙන වෙලාවේදී හිතේ ඇතිවෙන ඒ தත්ත්වෙට කියනවා උපචාර සමාධිය කියලා. මේ උපචාර කියන වචනේ සඳහන එලිපත්ත කියන එක වගේ අදහසක්. ඒ නැත්නම් ගේක උපචාරය කියලා කියන්නේ ගෙයි වහලෙන් වතුර වැටෙන ප්‍රමාණය සීමා. ගෙට එන කෙනා ඇතුල් වෙන්න ඉස්සර වෙලා උපචාරයට ඇතුල් වෙන්න ඕනේ. උපචාරයට ඇතුල් වෙච්චාම ගෙට ඇතුල් වෙන්න ආසන්න. ඒ වගේ තමයි ධ්‍යාන භාවනා කරගෙන යන යෝගාවචරයා අර්පණාව කියන ගෙට ඇතුල් වෙන්න ඉස්සලා ඒ ගෙහි උපචාරයට ලඟ වෙනවා. උපචාරයේදී විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියනා වූ ධානාංග සමතාවයට සූර භාවයටපත් වෙනවා. යම් අවස්ථාවක සූර භාවයේ උච්ච වෙනකොට ගෙට ඇතුල් වෙනවා අර්පණාවට ඇතුල් වෙනවා. විපස්සනා යෝගාවචරයාගේ මේක සිද්ධ වෙන්නේ උපචාර මට්ටමටයි. ඒ නිසා නැත්නම් එහි කෘත්‍යය විපස්සනා යෝගාවචරයාගේ හිතේ ඇති වෙන ධානාංගල කෘත්‍යය සමත යෝගාවචරයාගේ උපචාර හිතේ ඇති කෘත්‍යයට සමානයි. ඒ නිසා යෝගාවචරයා විපස්සනා යෝගාවචරයා මේ අවස්ථාවටපත් වෙනකොට සදිසූපචාර උපචාර සදිස උපචාර වගේ මට්ටමටපත් වෙනවා. මේ වෙනකොට ඒ කියන්නේ ප්‍රතිචාර මට්ටමට සම වෙන්න පුළුවන් යන්නකට විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන ධර්මතාවයන් වැඩුණන ඒ යෝගාවචරයට මතුවෙන මතුවෙන අරමුණක නාම ධර්මයේ මේකේ රූප ධර්මයේ මේකේ කියලා විසද භාවයක් ඇති මේ රූපය වැඩපිළිවෙලය මේ හිත අඳුනා ගන්නා වැඩපිළිවෙල කියලා අඳුනනවා. ඒ වගේම මේ රූප ධර්ම එකිනෙකක් පහළ වීම මත නාම ධර්ම පහළ වෙන්නේ නැති. මේ නාම ධර්ම නිසා රූප ධර්ම වෙනස් වෙන හැටි කියන හේතුඵල සම්බන්ධතාවය තේරුම් ගන්න. මේ කියන්නේ අර උපචාර සමාධිය ඇති පැහැදිලිකම නිසා යෝගාවචරයට ලැබෙන ආනිසංසය. ඒ නිසා තේරුම් අරගන්න ඕනේ තමයි මේ කරගෙන යන භාවනා වැඩපිළිවෙලේ ඥානාන්විත හැසිරුවේ නැත්නම් මුල් කාලේදී යෝගාචරය හිත පිට යෑම අධිකනම් මේ කියන සියුම් ධර්ම කොටස් උනන්දුවෙන් අසාධන කරන භාවනා කරේ ධර්ම කොටස් දැක දැන ගන්නට නැතුව ඔහු බාහිරයේම ව්‍යාපාර කරනවා ඇසින් දැකින් විශේෂයි ගොරෝසු රස විශේෂයි වත්තුකාම විශේෂයි මත යම්කිසි පුද්ගලයෙක් එයින් එහාට ගිහිල්ලා නිස්සරණ සුඛයක් අත්දකින්න මට්ටමට භාවනාව වීර්යයෙන් පවත්වාගෙන යනවා නම් ඔහු අදහා සඳහා උගුලක් පවතිනවා යාදෙන වෙලාවේදී භාවනාවේ විස්්‍රාම ගන්නාසුළු ස්වරූපයකට පත් වෙන ගතියක් එනවා එක්ක නින්දට මේක තමයි දෙවෙනි උගුල යම් කිසි කෙනෙක් මේ දෙකටපත් නොවේ කටයුතු කරනවා නම් බයිතාචස්ස අවිත්‍ත්‍ය අවිසතේ අජ්ජත්තං ප්‍රසන්තිතේ නොඋපාදායන පරිත්තස්සේය ජාති ජරා මරණ දුක්ඛ සමුදයං නොහෝති මේ බුද්ධලේකුට ජාති ජරා මරණ දුක වෙන්නේ නැහැ කියලා බුදුරජාන් වහන්සේ විස්තර කරනවා. අදට අපිට ලැබී තියෙන කාලය මෙතනමාරයි. නමුත් මේ ධර්ම විග්‍රහය ගැඹුරුයි මේ ධර්ම විග්‍රහය යෝගාවචරෝ මේ මට්ටමේදී දැනගත යුතුයි මේ නිසා මේ ඉදිරියට මේ සමත භාවනාවේ හිත සමාහිත වීම විපස්සනා භාවනාදී හිත සමාහිත පිළිබඳව කරුණු අපි ඉදිරියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ තාක් Taman ඉන්න මට්ටම තේරුම් අරගෙන Tamanගේ අත්තා වූ අඩුපාඩුව මේ මොහොතේදී උණු මේ අස්පනා අපිට පිරිසුදු කරගන්න මේ ධර්ම කාරණා ඒකාන්තයෙන් හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාව මෙතන තමයි